අවසරයි අරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල අපි අපේ මෑණියන් වහන්සේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට අවසරයි ප්‍රථමයෙන්මත් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙනොත් වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයනොත් ගෞරවනීය මෙහෙණින් වහන්සේලා සියලු දෙනාගෙනුත් අවසරයි. අද අපට ලැබී ඇති ලිඛිත ප්‍රශ්නවල පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස දෙපා නමදිමි. පරයන්කය පිම්බීම ඊටාම තද ගතියෙන් යුක්තව සියොම්ම පටන්ගෙන ඉදිරියට ඇදීගෙන යන බවත් හැකිලිම ඒ සමග සියොම්ම බුරුල් වී පහළට බැසගෙන යන බව වැටහෙනවා. එලෙස පිම්බීම ළඟ ළඟ පටන්ගෙන එකිනෙකට වෙනස් වෙමින් අවසන් වෙනවා. හැකිලීම සියුම්ම පටන්ගෙන මැද සැහැල්ලුව අග බුරුල් වී පහළට බැසගෙන යනවා. ඒ අතරතුර සිතුවිලි වේදනා ආවත් එදෙස බලා සිටීමෙන් විනිවිද අත්දකින්නවා. නැවත ඉබේම හිත අරමුණේ පැවති වාර කීපයකදී කයේ ස්වභාවය නොදෙනී අරමුණ පමණක් සියුම් වී එයත් නොදෙනී යනවා එතන හිස් බවත් අත්දකිනවා තවත් සුළු වේලාවකදී අරමුණ තිබුණටත් වඩා සියුම්ම ප්‍රකට වෙනවා මෙම తত্ত্বය මාස 4ක 5ක සිට පවතිනවා වෙනදාට වඩා අධික ලෙස වේදනා කැක්කුම් පවතින කාල සීමාවකේ දෙපා නැපද උපදේශ පතමි ඔය ඊට මාස හතරක විතර අත්දැකීම සම්පින්නන කරලා ගත්තොත් ඒ අරමුණේ සංසිඳීමේ ප්‍රගමනයක් සංසිඳීමේ වැඩිවිල්ලක් වෙනවා නම් ඒක තමයි අපිට මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් සියුම්ම වෙනස ඒක බොහෝම හිමීට සිද්ධ වෙන්නේ. ඒක සමහරලාට තේරෙන්නේ නැහැ. මේ අරමුණේ සංසිඳීමක් වෙනවා කියලා එක තැනකට ගිහලා හිර වෙනවා වගේ පේන නමුත් කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. එතෙන්ට ගිය ගමන් හිතට රෙඩි පල්ලෙහාට ගැඹුරකට සංසිඳියාවකට යනවා. ඒ නිසා මේ ලියුපෙක්කනාගෙන් කට උතරයක් ඇහුවොත් මේ මාස හතර ඇතුළත බැලුවොත් Tamanට මේ සංසිඳීමේ ප්‍රගතියක් ප්‍රගමණයක් තියෙනවද කියලා කැමැතිද කට උතර දෙන්න. ලියුපෙක්කනා ඒකෙම නැත්තම් ඒ කියන්නේ කට උතර දෙන්න කැමති නැත්තම් ඒකට විතරක් බලන්න. ඒ ඒ සියුම් වෙද්දි වෙද්දි වේදන වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හිතවිලි වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. කොයි එක තිබුණත් Taman දන්නවා. ඒ සංහිඳියාව ඒ සංසුන් ගතිය බින්දින්ද මොනම හිතවිල්ලකටවත් වේදනාවටත් බෑ. ඒක අඩිය තියෙන එකක්. ඒ නිසා අන්න ඒක දිහා බලාගෙන සංහිඳියාව දිහා බලාන පස්සද්ධිය දිහා බලාගෙන පස්සම්බනේ දිහා බලාන එහෙම නැත්නම් මේ ගෙවි යෑම දිහා බලාගෙන ඒකේ ප්‍රගමනයක් දැක ගන්න පුළුවන් නම් ඒකත් ජයසිරි මංගලම් කියලා සාදු කියලා යන එකයි තියෙන්නේ. ඒක පේන නිසා අනිත්‍යව නතර වෙයි කියලා හිතන්නම එපා. ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ වෙන මොන જાතින් ඇවිල්ලා උලිහිලි පෑවත් මොන જાතින් ඇවිල්ලා කරදර කරත් අර විවේකයට යන්න බැරි ගතියක් එන්නේ විවේකයේ සදාකාලිකව අපි වෙන් කරන්නේ ඒ අල්ලපනල්ලෙත් ඒ විවේකෙත් එන්නේ එන්නේ සංහිඳියාවක් තියෙන බවට වග බලා ගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්ස ඒ අර මෙහෙණින් වහන්සේට කතා කරන්න ඕනේ කිව්වා. ආ හොඳයි. මයික් එක දෙන්න. ඕනේ. ආ ඕනේ කියලා සෙන්ස්. හොඳයි. අතිපූජනීය ස්වාමින් වහන්ස ඊයේ ඔබ වහන්සේ දේශනා කළ අරමුණ ඇති තැන සතිය හා අරමුණ නැති තැන සතිය ගැන මහ වටහාගත් අයුරු පහත පරිදිය. ඒ වැරදි නම් පහදා දෙනු මැනව. පළමු අරමුණ ඇති තැන සතිය පිහිටවා එම අරමුණ සියල්ල ගෙවන් වූ පසු එම අරමුණක් නැති තැනට සතිය පිහිටවීම හා එය වශී කිරීම වශී කිරීම පසුව එතනටද නොඇලීම පිණිස අරමුණ ඇති තැන හා නැති තැන යන තැන් දෙකෙහිම සමසිත පැවැත්වීම මෙහි වැරදි ඇතොත් පහදා දෙනු මැනව මා පරයන්කේ වාඩි වී ඉරියව්ව ගැන සිත යොමු කළ විට මුළු කය පුරාම එකම දැනීමක් එනම් මම ඉන්න බවට සාක්ෂියක් පමණක් දැනේ. ඉන් එහා කිසිවක් නොදැනේ. ඉඳ හිට වෙනත් අරමුණු පැමිණියත් නැවත කයෙහි දැනීමට සිත යයි. මා දැන් කල යුත්තේ මෙම සියුම් දැනීමද ගෙවන් වනතුරු කය දෙස සතියෙන් බලා සිටීම පමණක්ද ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ පතමි කේමගේ ලැල්ලියලා තියෙන. ලියලා තියෙන එක නම කේම කියලා තියෙන. ඈ? එහෙම නෑ. එහෙමද වෙලා තියෙන්නේ? ලිව්වේ කවුද? කවුද දන්නේ සන්න. බෝරු මේ මට පේන්නේ මෙයාම ලියලා දාලා මේ නිකන් මල්ලෙන් ගහන්න හදන්නේ. <laughs> කෙසේ නමුත් ඇත්තටම එදා ඊයේත් අපි සාකච්ඡා කරා ඒ ඒක හරීම විසඳන්න බැරි ප්‍රශ්නයක්. අපි මේ කලබල ගොඩක ඉන්නේ, දෙවිලි තැවිලි ගොඩක ඉන්නේ, පරිලාහ ගොඩක ඉන්නේ. ඒ නිසා අපිට ඉස්සල්ලාම ඕනේ කරලා තියෙන්නේ පරිලාහ ඉවරම කරන්න පුළුවන් කියලා පෙන්නන. ඒක තමයි අපි කරන්නේ අරමුණ ගෙවලා ගෙවලා ගෙවලා ගෙවලා කිසිම අරමුණක් නැහැ. කිසිම කෙලෙසයක් නැත්නම් යනකොත් සතිය පවත්නවා. පැවැත්වුවාට පස්සේ ඒ කෙලෙස් නැති තැනට ආසාව ඇතිවීම සඳහා සමා වෙන්නේ. ඒ කෙලෙස් නැති තැනට තියෙන ආසාව නැති කරෙන්න ඔන්න ඔය ආයෙ කෙලෙස් ටිකක් එන්නයි. ඒක හිතා ගන්න බැරි ක්‍රමයක් මෙතන තියෙනවා. කෙලස් නැති වෙනකම්ම යන්න ඕනේ. මොකද අපි සංසාරේ කවදාකවත් මේ වතුරේ ගිලිලා හිටිය නහයවත් උස්සලා නැහැ. ඒ තරම් කෙලස් කොට කිපදලා කෙලස් කාලා කෙලස් වල මැරලා තියෙන්නේ. දැන් බුදුරජාණන් පෙන්නන ඒක නැති කරන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. නැත්තටම නැතින වගේ තැනකට යනවා. ගිහාම අර සමහරු 150ක් විතර යෝගාවචරෝ ඒ කෙලස් නැති තැනට ප්‍රේම කරනවා. ඒකෝර එතන ඇලෙනවා. මේ ඇති තැනට ප්‍රේම කරනවා වගේම හුනියමක් තමයි නැත්තැනට ප්‍රේම කරන එක. ඒක කොච්චරද කියනවනම් ද්වේෂය කියලා කියන්නේ තෘෂ්ණාවෙම හේව නැල්ලා. ද්වේෂයෙන් තමයි තෘෂ්ණාවට පෙරලෙන්නේ. මේ ද්වේෂයෙන් තෘෂ්ණාවට පෙරලෙනවා තෘෂ්ණාව ද්වේෂය බාට පෙරලෙනවා. කපන්න බැරි යතින් බිනෝයි කියලා කතාවක් තියෙනවා. මේ පෙරලිය තමයි මානසික අසහන කියන්නේ. මේ ආස කරපොදේ මේ විනාශ කරනවා. මේ විනාශ කරන්න ගිය දෙයට මේ ආස කරනවා. මේ නිසා මනුස්ස හිතේ තරම චපලයි. මේ රාග ద్వේෂ කියලා දෙකට වෙන් කළ තිබුණාට දෙකම එකයි. රාගයේම හේවනම් තමයි ද්වේෂය. ඒ වගේ තමයි මනාප දෙයට ආස කරලා කරලා කරලා ඉන්න මනුස්සයාට බුදුරජාණන්ස කෙනෙක් පහලක් කරද්දී මොක නැති කරලා පෙන්නන්න මේ ගුරුත්වේ නැති තැනකට ගිහිල්ලා පෙන්නන්න. ඒ කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ නැති තැනට යන්න මේ පොළවෙන් කෙලින්ම හැතැම්ම හයක් යන්න ඕන කියලා තමයි අජටවකාශ විද්‍යාව කියන්නේ. නමුත් ප්ලේන් එකේ තියෙන එක ඩයිව් එකක් මේ කෙලිම ගිහිලා කරනවක් ගහනකොට ඒක තැනක තියෙන විනාඩි තප්පර 30ක් ගුරුත්වාකර්ෂණේ නැහැ. ඒ නිසා මේ ගගනගාමීන් පුරුදු කරනකොට ප්ලේන් එකේ ගෙනියලා ඒගොල්ලන්ට කර්ම ගස්සලා පෙන්නනවා මෙන්න මේ තප්පරතිය දැනගන්න ඔතන තමයි මේ ලෝකෙන් ඈත් වෙච්චාම තන ගුරුත්වාකර්ෂණේ නැහැ. සියලු දේ පාවෙනවා. ඒ නිසා බෙල්ට් එකට දාගෙන සීට් එකේ හිර කරගෙන තමයි ඒ ඩයිව් එක දාන්නේ ඒ පිම්ම පනින්නේ ඒ බඩ බඩපිනුම් ගහන්නේ. ගහනකොට විනාඩි තප්පර 30ක් ඉන්නවා ගුරුත්වාකර්ෂණේ නැහැ. ඒ වගේ තැනකට බුදුරජාණන් ශපේ ගෙනියනවා. ගෙනිච්චට පස්සේ මේ අම්මයි තාත්තයි දුවයි පුතයි කෑදර කරගෙන හිටපු ඒ හිතම අර මොනවත් නැති කරත් කෑදර කරනවා. ඒකට ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ පැයද. සංසාරේ නොදකපු තැනකට එතන ගියට පස්සේ අර වගේම කෑයි. ඒකට තමයි බුදුරජාණන් කියනවා. ඒකට එතකොට ගිහිල්ලා අපි අහනවා දැන් ඔන්න කැයි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා. දැන් හොටු ගෑණිට ප්‍රේම කරනවා. දැන් මොකද කරන්නේ? ආයෙත් කැයි ගෑණිට හොටු ප්‍රේම කරපයි ඉවරයි. ඒකට හොටු ගෑණි තරහ වෙනවා. ආයෙත් යා කරදර එන්න ආරින්න. ආයෙත් සංඥා එන්න ආරින්න. ඒකට ඉන්නේ බොහොම සියුම්මට එතකොට මේ පේන සංඥා රූප සංඥාත් රූප සංඥා නැති කියන දෙකට රූප සංඥා ඇති රූප සංඥා නැති මේක කියනවා සංඥා අනුසය කියලා සංඥා අනුසය ඇති සංඥා අනුසය නැති දෙකට සමහිත දානවා කියන එක මේ වෙලාවේ අපිට අදාළ නැහැ අපි අර නැතිම තැනට ගිහිල්ලා එතෙන්ට අනවශ්‍ය ප්‍රේමයක් හටගත්තොත් ද්වේෂයට ගන්න පුළුවන් හොඳට මතක තියාගන්න මොනක් නැත්තෙන් ගියාම පාළු වුණා, තනි වුණා, මතක නැති වුණා, ක්ලාන්ත වුණා, නිින්ද ගියාද වගේ දන්නේ නැහැ කියලා උංක දෙනකොට ක්ලාන්ත වෙනවා. උංක දෙනෙක් අර කරප්පන් වෙනවා. අසාත්මක ලක්ෂණ පහළ වෙනවා. අනෙක් සමහරෙකුට ඒක හුදකලාව, ඒක තමයි ප්‍රේමය, ඒක තමයි පිරිච්ච ගතිය, ඒක තමයි සතුට, ඒක තමයි විශ්‍රාමය කියලා ඒකට කැමති වෙනවා. ওই දෙකට යන්නේ නැති කවුරක්වත් නැහැ. මේ දෙක ආපුවාම මේක එනකොට මේකෙන් ගහන්න ඕනේ, මේක එනකොට මේකෙන් ගහන්න. අර උසලා මුට ගහන, මුට උසලා රුට ගහන. එතකොට අපිට ඕන වෙලාවක හිස්තැනට යනවා. හැබැයි ඒක කෙලෙසුණයි කියලා අරමුණකින් ගණන් ගන්නෑ. අපි දන්නවා කෙලෙසිච්ච අරමුණ තීදී ආය බහනකට ආය හිස්තැනට යනවා. හිස්තැනට අනේකේ ස්ථිරහානියක් වෙලා නැහැ. ඔන්න ඔය දෙකේ ඉන්නකොට ඒ தත්ත්වයටවත් ඒකටවත් ප්‍රේම කරන්න එපයි කියන එක තමයි මම ඒ කිව්වේ. එහෙම ඉන්නකොට නිවනද කියලා අහනවා ආනන්ද සාසනය ඒත් නැහැ. ඒ නේව සංඥා නාසඤ්ඤායතනට සමානව තියෙන සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති තැනටත් ප්‍රේම කරන්න පුළුවන්. ඒක උපකරණයක් විතරයි. ඒක මේ මේ läග ගන්න පොලක් නෙවෙයි. උපකරණයක් විතරයි කියන තැනට යන්න කී පොලකදී අපි මේ හොඳයි කියපු දේ නරකයි කියන්න වෙනවද නරකයි කියපු දේ හොඳයි කියන්න වෙනවද ඒ නිසා හොඳ නරක දෙක ওই විපස්සනා ශේෂ්ත්‍රේ නෑ බරපතලට තියෙන සීල ශේස්ත්‍රයේ සෑහෙන දුරට තියෙන සමාධි ශේස්ත්‍රයේ ඒ නිසා ඒ දෙකේ විතරයි ආගම තියෙන්නේ. සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවට යනකොට ආගමට ටටා කියන්න වෙනවා. එහෙම නැත්නම් ඒ ප්‍රඥාව බහින්න බෑ. ඒකින් කියන්නේ අපි මේ වල්බූතය වෙනවා, වනචර වෙනවා, සතුන් මරනවා කියලා. මතක තියාගන්න ඕනේ ඒව කරනවා මෙතෙන්ට එන්න බෑ. මෙතෙන් ආවට පස්සේ මේ ශ්‍රී ලංකාවේ තියෙන සිංහල බුද්ධ ආගමේ හරි කියන එකයි දෙමළ මිනිස්සයා හරි කියන එකයි දෙකක් නේ දෙකටම හා කියන්න වෙනවා. මුස්ලිම් මිනිස්සයා කියනවා නම් මේකයි කියලා ඒකටත් හා කියන්න වෙනවා. මොකද විරුද්ධ වෙන්න බෑ. ඒ ඒ මිනිස්සයාත් හා කියන්නේ ඒක ඉදිරිපත් කරන්නේ යම් පසුබිමක් ඇතුව යම් හේතුඵල ධර්මයක් ඇතුව ඒක අවිරුද්ධ වීම හරහා කෙලෙස් නැති தത്വයට කෙලෙස් ඇති தത്വෙන් උත්තර දෙනවා. කෙලෙස් ඇති தത്വයට නැත් தത്വෙන් උත්තර දෙනවා හරියට එකට එක හිටින්නේ. ඒ නිසා මේ මේ ඉදිරිපත් කරලා තියෙන ක්‍රමේ වාචිකව ඔහොම තමයි කියන්න තියෙන්නේ. මෙන්න කියන්න විදියක් නෑ. නමුත් කරනකොට නම් අපිට පේන්න පටන් අර ගන්නවා මේක ඇතුළේ හරිම උරස්පරස් ගතියක් තියෙනවා. 100%ක්ම කෙලෙස් නැත්තර ගියත් ඒකටත් ප්‍රේම කරන්න ඉඩ තියෙනවා. ඒ ප්‍රේමේ තියාගන්න එපා. ඒකට උත්තරේ තියෙන්නේ ආයෙ කෙලෙස් එනකොට ප්‍රේම කරනවා නම් කෙලෙස් එනකොට තරහ යනවා. තරහ යන්නේ නැතුව පුරුදු කරන්න. නෝ කෙලෙස් වලම ලැග්ගෙන ඉන්නත් එපා. කෙලෙස් නැති තත්වයට බය වෙන්නත් එපා. ලැජ්ජ කරන්නත් එපා. කොංගුණයි කියලා හිතන්නත් එපා. තනි උනායි කියලා හිතන්නත් එපා. නිින්ද ගිය කියලා හිතන්නත් එපා. මෙන්න මේ දෙක සම්බර කිරීම තමයි කරන්න තියෙන්නේ. ඒක නිසා ඒක ආධුනික යෝගාවචරයන්ට නොකිය ඉන්න එක තමයි හොඳම දේ. එතෙන් ගිහිල්ලා ප්‍රශ්න අහන කෙනාට කියලා දෙන්න පුළුවන්. එයාගේ ප්‍රශ්නේ ස්වභාවය දිහා බලලා. එයා නැති තැනට කැමති කෙනෙක් නම් එයාට ඒ විදිහට ගැලපෙන්න කියනවා. ඇති තැනට කැමති කෙනෙක් නම් ඒකට ගැලපෙන විදිහට කියලා දෙන්න ඕනේ නිසා මේක ambiguity of the truth කියලා මේ සත්‍යයේ තියෙන හුරස්පරස් ගතියක් තියෙනවා. ඒ නිසා පොතක ලියලා කියලා දෙන්න අමාරුයි. අවස්ථානුකූල තමයි කියන්නේ. ඉතින් ඒකට මේ මෑනියෝ අහපු ප්‍රශ්න තමයි ඉතින් ධානකොට මූල කර්මස්ථානය වෙන කර්මස්ථානය දෙක ආවොත් සතියේ තියෙනවනේ දෙක කිසිම වෙනසක් නැහැ. මම දැන් මේ ආනපානේ එතකොටම සද්දයක් ආයෙ. එතකොට මම දන්නවා මම දැන් ඉන්නේ සද්දක කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ආයෙ හදිසිය ආනපාන්න එන්න ඕන කමක් නැහැ. එන්න ඕනේ වෙනවා හොඳට මතක තියාගන්න සැකනම් විතරක්. තමන්ට සැකනම් මේක හිත කැඩුනොද සතිය කැඩුනොද එහෙනම් ආනපානට ඇවිල්ලා ආයෙ පරීක්ෂා කරලා බලන්න. සැක නැති වෙලාවක් එනවා. මොන අරමුණේ හිටියත් මට සතිය තියෙනවා. එහෙමනම් ආයෙ ඇවිල්ලා ආනපානය කියලා පරීක්ෂා කරන්න ඕන කමක් නැහැ. අන්නේ නිසක බව තමයි අපි තමන්ගේ පෞරුෂත්වය තුලින්ම හදා ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවනම් අපි මේ වසංගත රෝග සංක්‍රමණික රෝග තියෙන පැත්තකට යනකොට ඒකට අපි එන්නතක් කරන් ගියාට පස්සේ ඒ ලෙඩ රෝග තියෙන තැන ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි එන්නත නැත්තම් ආසාදනය වෙනවා. නිසා එන්නත තියෙන කෙනා යන්න එපා. ඒක වෙනම කතාවක්. නම ගියයි කියලා මොකුත් වෙන්නේ නැහැ. සරුවචන්සේ සඳහන් කරනවා අතේ තුවාල නැත්තම් වසභාජනයේ අත දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මිනිස්සු කෑ ගහයි ඔළුවේ ඉස බැඳගෙන ඔක වස අත දාන්න එපා මැරෙයි කියලා. ඉතින් මිනිස්සු දන්නවා මගේ අතේ තුවාලයක් නැහැ. අත දානවා. ඒක සදාචාරවාදීන් හිතන්නේ කීන දේ අහන්නේ ඔල මුලයි මේ වස භාජන වලට අදාන. මේ මිනිස්සයා බය නැහැ මිනිස්සයා අතේ තුවාල නැති නිසා. ඒ නිසා Tamange මූල කර්මස්ථානයේ මත යැපීම මූල කර්මස්ථානයේ මත බය ආදු වෙන ගතිය තියෙන්නේ අපේ හිතේ නිසක සද්ධා වෙනකන් තමයි. නිසක සද්දාව ආවට පස්සේ මොන කර්මස්ථානයත් එකයි. මොන එකාවත් මේ සතිය පිටන. මම ඉස්සර කියපු නිදර්ශනයක් තමයි. ඒ දවස්වල අපි ඒ කියන්නේ ගිහව ඉන්න කාලේ ඩ්‍රයිවිං ලයිසන් ගන්නේ මොරිස් මයිනර් කාර් එකේ. ඉතින් මයිනර් කාර් එක හදාන ලයිසන් ගත්තට පස්සේ ඕක මොරිස් ඔක්ස්ෆර්ඩ් කාර් එකටත් ඔය ලයිසන් එකමයි. මේ මොරිස් මයිනර් ගින්දලා ඔක්ස්ෆර්ඩ් එකට යන්න වෙනම ලයිසන් එකක් ඕනේ නැහැ. ඒක කේම්බ්‍රිජ් කාර්යකටත් ඕකමයි. බෙන්ත් එකටත් ඕකමයි. ඒ නිසා ලයිසන් ගන්න මොරිස් මයින්ඩර් එක ගත්තට ලයිසන් එකේ මොරිස් මයින්ඩර් කියලා ලියලා නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. මම මේ භාවනා කරනකොට ආනාපානෙ නිවන් දැක්කේ කියලා නිවන වරහන් ඇතුලේ ආනාපාන සෝවාන්. සකදාගාමි වරහන් ඇතුලේ ආනාපාන කියලා එහෙම නැහැ. නිවනට ගියාම ඔක්කොම අයින් වෙනවා. ඔය ඔක්කොම රණ්ඩු සරුවල් පෙන් කරච්චල් තියෙන මේ ලෝකේ විතරයි ඒ නිසා මූල කර්මස්ථානෙන් පිට ගියයි කියලා සැක නැත්තම් ආයේ මූල කර්මස්ථානෙට නැවත සොයා යීමේ අවශ්‍යතාවයක් නැහැ. තැකනම් ලේසි ක්‍රමේ තමයි එතින් නරකම් උදව් කරු මූල කර්මස්ථානට යන්නේ. ඒ නිසා අපි මේ ප්‍රකාශයේ වෙලාවෙ හැටියට ඒකත් ජයසිරි මංගලම් කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනපාන සතියයි <coughs> පරයන්කෙන් වාඩි වී කයට සිත යෙදුවෙමි. ඉන්පසු ආනපාන සතිය සියුම් වී නොපෙනී ගිය අතර එසැනින්ම ශරීරයේ ඉහළට කෙමෙන් කෙමෙන් එසවී ගිය ස්වභාවයක් දැනුනි. මා ඒ දෙස බලා සිටි අතර ටික ටික තවත් ඉහළට එසවී ගියේය. තව දුරටක් නිරීක්ෂණය කිරීමේදී වම් දිශාවකට ඇදී යන ස්වභාවයක් දැනුනි. මට අනාරක්ෂිත ස්වභාවයක් දැනී නැවත සිටි තැනටම යෑමට අනකලමි. ඉන්පසුව ගිය ආකාරයට නැවත සිටි තැනට පැමිණීමේ එවිට සිටි ආසනයේ ස්පර්ශය දැනි දැස් විවර කර බලන විට සිටි ආකාරයෙන්ම ඉන්නා බව දැනුනි. මේ මනෝකායේ බෙහෙර යෑමේ ස්වභාවයක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ බලාපොරොත්තු වූ බෝධියකින් නිවනින් සැනසෙත්වා. ඔය තමන්ට කැමති නමක් දාගන්න. ඔකට ප්‍රශ්න පිස්සු කියලා දාගත්තොත් ඒකත් දාතයි. පිස්සු ඩබල් කියනවා ඒත් පුළුවන්. මනෝකාය කියනවා පුළුවන්. එහෙම නැත්නම් අභිඥා කියනවා උන්න කුණු හරප කෙරුවත් දිගට කරගෙන යන්න. ඒක ටෝකේ ඔය තියෙන හැව ගැලවිලා යනවා. ඔය පටන් ගන්නකොටම තමයි කට නම් වනම් දාගෙන අල්ලපු ගෙදෙට්ටත් කියාගෙන දැන් හරි මට මනෝකායට යන්න පුළුවන් කියලා අනබෙර ගන්න පටන් ගන්නේ ඔය පළවෙනි ප්‍රේමේ විතරයි. පව් වෙනකොට පව් වෙනකොට ගාන නිසා ඕනේ නමක් දාගන්න. හැබැයි එකක් කරන්න ඔක දිගට කරන්න. කරනකොට තේරෙයි ඕකත් විපරිණාමයට යනවා. එතකොට ඔය දාපු නම ආයෙ නඩුවක් දාන්න වෙනවා නම වෙනස් කරන්න. මේ නම එපා දැන් වෙන නමක් දාන්නේ නමක් දාන්න සිටපුවාම දුන්නම ගන්න එච්චරයි. ත්‍රිජනසේ සඳහන් කළ තුන මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලසිලා තියෙනවා. කෙලසිච්ච නැති එකම දේ කෙලසන්න බැරි එකම දේ නිවන විතරයි. ඒකටත් නන් 32ක් දාලා තිනවා අටුවාචාර්ය මහන්සලා. ඒක නන් දාන්න බෑ. ඒක නෑ මේ නන් දාන්න ලේබල් ගහන්න සංඥා ඉල්ලන්න තැනක් නෑ. ඉන් මේ පිට මේ ලබන හැම එකටම අපිට දේට වැඩි අවශ්‍ය වෙලා තියෙන නම. ඒ නිසා හරිය ආසයි ලේබල් ගහගන්න. ඉතින් ඕක මේ සතෙක්ගේ හැවහලනවා වගේ කියලා හිතන්න. ඔය දාපු ලේබල් එක ඊගා ලේබල් එකෙන් ගැලවිලා. ඉතින් ඒ නිසා කලබල වෙන්න එපා. ඕනේ නමක් දාගන්න එක ප්‍රශ්නයක් නෑ. ගෞරවනීය සාමින් වහන්ස පරියංක භාවනාවේදී ආනපානයේ සියුම් වී ක්‍රමයෙන් නොපෙනී යයි. ඉන්පසු සිතෙහි කිසිදු අරමුණක් නැත. එහෙත් සතිය තිබේ. සිත ශූන්‍යයි සිතන විට නැවත ආනපානයේ සිතට පැමිණේ. මේ தත්ත්වය භාවනාවේ මුලට යාමක්ද? ඉදිරි දිවෙනුවට ඒ බාධාවක්ද? තවමත් පැය භාගයකට වඩා පරයන්කේ සිටීමට නොහැකිය. උපදේශයක් බලාපොරොත්තු වෙමි. මේකට නිකන් සමත පැත්තෙන් සමත භාවනාදී මෙන්න මෙහෙම උදාහරණයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන කියනකොට අපි කියන්නේ රූප ධ්‍යාන කියලා. ඒ රූප ධ්‍යාන වල පළවෙනි ධ්‍යානදී විතක්ක ਵਿਚාර සහිතයි. දෙවෙනි ධ්‍යානදී විතක්ක ਵਿਚාර නැහැ. දෙවෙනි ධ්‍යානදී තුන්වෙනි ධ්‍යාන වල ප්‍රීතිය නැහැ. හතරෙන් දැනටන සුඛයක් නැහැ. උපේක්ඛා ඒකාග්‍රතාව විතරයි තියෙන්නේ. ඒ ඒ වෙනකොට පළවෙනි ධානයේ ඒකාන්තේම ආනාපානෙ මෙනෙහි කරන්න පුළුවන් මට්ටම තියෙනවා. හතරෙන් ධානයට ආනාපානෙ නැහැ. පසම්බයං කාය සංකාරං කාය සංස්කාරය සංසිද්ධිලා. ඉතින් ඒක විස්තර කරනවා පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ මේ මෑත කාලේ ඕක පිළිබඳව උඟක්ම විස්තර සහිතව ගියපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන්ගේ පොත් පිටපත් පිටු 1000ක් මම බුරුම් භාෂාවෙන් සිංහල භාෂාවට දැම්මා. මොක්පුර රන්දුර කියලා කණ්ඩායම් හතකට ඒකේ ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා චතුත්ථ ධානයට ගියාට පස්සේ හුස්ම දැනෙන්නේ නැහැ. හැබැයි තියෙනවද කියලා බැලුවොත් ඒ බලන අමනකම නිසා පේන්න පටන් ගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ ලැබිච්ච தත්ත්වය ලිහන තියෙන මල්ල ඔබල බලන්න ගියොත් ඒ එබීම නිසාම ඒ දේ වෙන දෙයක් වාටපත් වෙනවා කියන්නේ. ඒ නිසා ඒ ගිහිල්ලා ඒක සැක කරන්නේ නැතුව මිරික මිරික බලන්නේ නැති වෙන්න කොච්චර කල්යයිද කියලා අහනවා කොච්චරක් වශී කරන්න වේද කියලා අහනවා කොච්චරක් සිද්ධි කරන්න වේද කියලා. එනිසා ගියාට පස්සේ අඩේ මේ වෙලාවේදී ආනපනේ නැහනේ තියනවාද කියලා බැලුවොත් ඒ බලන වැඩේ කෙලෙසයක් නැතිනම් ඒක නිකන් ඇහැටකුණක් වටනවානේ. එතකොට තියෙනවා. ඉතින් ඒ ශාන්ත කියලා තියෙනවා එහෙම පරීක්ෂා කරන්න යන්න එපා. ඒක පරීක්ෂා කරන්න ඕනේ. ඒක ඇඟට දිරවනකම් දිගට දිගට දිගට දිගට වශී කරන්නයි කියන්නේ. අපි මහලුප්පල්ලම ඉන්න කාලේ මිනිරේ පොඩ්ඩක් පහුවෙලා වගේ පයන්නේ ඔක්තෝබර් වැස්ස බලාගෙන වගේ යනවා. ඉතින් යනකොට අඹ තියෙනවා. ඉතින් හොරෙමුත් කනවා, සල්ලි දීලත් කනවා. ඉතින් ළඟ ගෙදරක් තිබුණා කඩයක් දාගෙන ඒ කඩේ අඹ විකුණන්න තියෙනවා. ඉතින් කොල්ලෝ ගිහිල්ලා අඹ ගෙඩිය මිරිකලා එවිලද කියලා බලලා 10ක් බලලා එකයි ගන්න අර ඉතුරු ගෙඩිය ටික කුණු වෙනවා. ඉතින් අමමුදලාලි ෂෝක් කඩක් කරලා තිබුණා. එකප ගෙඩියක් වටේ වටේ සුදු කොලයක් අලවලා ඔබන ගෙඩිය කියලා ඒක තියලා තියෙනවා අර උඩ. ඒක ඔබලා අනිත් එක ගන්න ඉතින් කර්මයට උනේ මුදලාලිගේ දුව ලස්සනයි වරින් වර එනවා කඩේ පැන්ටියට කොල්ල කියන්නේ ඒකටත් ඔබන ගෙඩිය කියලා. බඩු ගන්න ගියාම අපිට ඔබල බලන්න. ඔය හතරවෙනි ධානය ගත්තට පස්සේ ඔබල බැලුවොත් ආන් ආයෙත් ආනපානෙ මතුවේ. ඉතින් ඔබන් නැතුව ගන්න ඉතින් පාරිභෝගයේ අයිතිවාසිකමක් නෑ ඔබලා බලන එක. ඕන්න වගේ වැඩක් තියෙන ඉතින් ඒක නිසා කොච්චරක් කල්යයිද මේක මේ ප්‍රශ්නේ විසඳන්න ඒ තරම්ම ඒ ධ්‍යානයක් ලැබිච්චාම වශී කරන්න ඕනේ. ආයෙ ලියන්න තියෙන මල්ල ඔබන්න ඕන කමක් නැහැ. හැබැයි පළවෙනි පළවෙනි අවස්ථාවල හැම කෙනාම වගේ විශේෂයෙන්ම සුත්තමේ ඥානෙ තියෙන එක න ඔයගේ ඒකට කොනහන ගතියක් කරනවා ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඒක හිතක හැටි කියලා. ඒක ලාවිද කියනවා හරි මට පළවෙනි ධ්‍යාන ලැබුණා මට දෙක ලැබුණා මට තුන ලැබුණයි කියලා ඒ ඒක පහුරු ගන්නවා. ඒ පහුරු ගන්න හැම වෙලාවකම ධ්‍යානෙ නෙවෙයි ඉන්නේ. ඇත්තටම වෙන මඤ්ඤණාවක ඉන්නේ. ඉතින් ඒක නිසා ඒක ගොඩාක් කල් කරන්න ඕනේ. ඒ වශීතාවෙ ඉන්න. ඉතින් ඒක ලබන එක එකක්. ලැබෙට පස්සේ බුද්ධියට සින්න වෙන එක තව එකක්. ඒ සින්න වීම සිද්ධ වෙන්නේ වගේ ඒ தත්වෙම ලක්ෂ කෝටි වාරයක් කරන්න. ඉතින් යෝගාවචරණ තියෙන ඒක කරන්න ඉවසීමක් නැහැ. හම්බෙච්ච ගමන්ම අහනවා මේකට නමක් දෙන්න බැරිද? මේකට මේ සාහිතිකය දෙන්න බැරිද? මේ මොකද හදිස්සිය තියෙන්නේ. ඉතින් ඒක තමයි අපේ නිවන් ගමනට තියෙන ප්‍රධාන බාධාව. ඒක ඉවසීමෙන් දිගට කරන්න. කරගෙන කරගෙන යනකොට තමයි තේරෙයි. ඒක ලබන්න පින තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ලබන්න භව සම්පත්තිය තියෙනවා. නමුත් ඒක දරන්න ඒ ඒ නිලිය දරන්න ඒ ඒ කියන මේ ධූරේ දරන්න ගොඩාක් එහිම සිද්ධි වෙන්න ඕන. ඒක තමයි බුද්ධ ශාසනයේ තියෙන කාලෙක අපිට කරන්න පුළුවන් දේ. අනික් කාලවල ලැබුණත් අපිට ඒක උරගාලා බලා ගන්න විදියක් නෑ. ඒකට ප්‍රත්‍යක්ෂණය කරනවායි කියලා තියෙනවා. උරගා බලනවායි කියලා තියෙනවා. අස්පනා අපිට බලනවායි කියලා තියෙනවා. ඉතින් ඒක මේ කරගන්න ලැබුණේ නැත්තම් ඒක එක සැරයක් ගියා ඊට පස්සේ කරගන්න වෙලා නැත්නම් ඒක තමයි කියන්නේ පෙරකල පිං මදිකම කියලා. ආයි කරගන්න පෙර කරගන්න බැරි තරම් අපේ යුතුයකම් අපිව මේ යම දූතයෝ වගේ අපිව හිර කරනවා. අවශ්‍යදී මේ ලැබිලා ඒක අපිට කරලා බලන්න ඕනේ කරලා බලා ගන්න බෑ. ඒ තරම් අපි අනුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහලා තියෙනවා. පෙර අකුසල් කර්ම කරලා තියෙනවා. ඉතින් ඒක නිසා එහෙම කෙනෙක් බලා ගන්නවා මට මේ මං කරන ආර්ය පරිශ්‍රයේ බාධා නොවෙන්න නම් වෙන කවුරු හරි අනුන් කරන වැඩ වලට ඇඟිලි ගහන්න යන්න එපා. තද්දුව කියලා හිතලා හෝ දරුවා කියලා හිතලා හෝ අම්මා කියලා හිතලා හෝ තාත්තා කියලා ඇඟිලි ගැහුවොත් එනනම් මේ 33000 කරන්ට් එකට ඇඟිලි ගහන එක හොඳයි. ඒ තරම්ම අපිට කැපෙන. ඒ නිසා හම්බුණාට පස්සේ ඒක නැවත නැවත වශීකරනද ඒක මේ කාමාශාව සන්තරපණය කරන වැඩක් නෙවෙයි. ලාභ සත්කාර සම්මාන සිලෝක දිගේ යන වැඩක් නෙවෙයි. අර හම්බෙච්ච පිරිසුදු తত্ত্বය නැවත නැවත කර බැලීමෙන් වශී කර ගැනීමෙන් තමයි ওই ප්‍රශ්නට උත්තරේ ලබා ගන්න පුළුවන් වෙන්නේ. අවසරයි පින්වත් ලොකු සාමින් වහන්ස. අද උදේ සතිය පිහිටවා පරියංකේ සිටියේදී මිනිත්තු 10ක් පමණ කොන්දේ මහත් වේදනාවක් ඇතිවිය. ඒ දරා ගැනීමට අපහසු තරම් ගිනිගෙන දැවෙන තරමට උග්‍ර විය. ඔබ වහන්සේ දෙසූ ලෙස පොඩි වේදනා දරා සිටීමෙන් පසුව ඇතිවන මහත් සහනය ගැන සිහිපත් වීමෙන් මහත් ආයාසයෙන් මෙම වේදනාව දරා සිටීමේ තවත් වේලාවක් දැඩි අපහසුව ගත වීමෙන් පසුව එම වේදනා දුන් පෙදෙස අයිස් මෙන් සිසිල් වී මහත් සුව පහසුවක් දැනුනි. ඔබ වහන්සේ දෙසෝ ලෙසින්ම මා එය අද්දුටු වෙමි. ඉදිරියේදී එන මෙවැනි වේදනාවන්ට මුහුණ දෙන්නට යම් හුරුවක් ලැබුණි. පින්වත් ස්වාමින් වහන්ස අපි නොදකිනා උපේක්ෂාව නම් යම් සැප විඳීමක් හෝ දුක් විඳීමකට පෙර අප ගත කරන සාමාන්‍ය తত্ত্বය උපේක්ෂාව දැයි පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අන්තිම වාක්‍ය විතර පටලලා තියෙන අනිත් එක හොඳයි. හැබැයි මෙහෙම එකක් මම කියනවා. මං නම් නිකන් ආවට ගියට ඕවා කියනවා තමයි. හැබැයි කාටවත් ඕවා කියන්න නම් එපා. පොළු පාර කණ්ඩ වෙන්න. මොකද කට්ටියට ඕනේ ඉසේකක්ම එnde ඉස්සරල මේ ડોක්ටර් බුක් කරන්න ඕන. ටෙලිෆෝන් එකේ. ඉතින් කවුරු හරි කිව්වොත් ඔය හිම්බිසා කෙනෙක් පොඩ්ඩක් ඉවසමන් කියලා අම්මා ඒක විතර තරහ වෙන දෙයක් ඇත්තෙම නැහැ. ඒ නිසා කාට හරි මේකට උග්‍ර වේදනාවක් දෙන පොඩ්ඩක් ඉවසන්න කියලා කියන්නේ මෙනේ කරන්න කියන්නේ ටික ඈතට වෙලා කියන්න කියනවා. හොඳම වැඩේ නොකිය නිකන් ඉඳ ඔය අද්දකපෝකේනා ලේසි නෑ ඕක කියලා දෙන එක. ඔක්කොමලා හිතන්නේ මේ හැම එකටම සතිය සතිය කියලා හරියන්නේ එහෙම පුළුවන්ද කියලා හිතනවා. එහෙම එහෙම කියනකට බෑම තමයි. බෑමයි. පුළුවන් කියපේකනට ටික ටික තමයි ඒ ඉවසීමේ ශක්තිය නගින්නේ. ඒක ආකාශය දක්වම නගිනවා. මරණ වේදනාවත් මේ අස්පනා අපිට දක්වපු දවසේ පහුවෙන්දා කියනවා සෝවන් වෙන්නේ. කවදා හෝ මරණ වේදනාව අස්පනා අපිට දැකලා මූර්තිය දැක්කට පස්සේ තමයි අමූර්තිය හම්බෙන්නේ. ඒකත් ආය හත්සරයක් වෙනකොට රහත් වෙන්න ඕනේ. සත්තුක්කත්තු පරම. මරණ වේදනාව හත්සරයකට වැඩි විඳින්න ඕනේ අපිට සෝවන් වෙච්ච ඵලයේ ඵලයේදීම ඒක බීජ කෝලං කෝල කියන විදිහට ඒ ආත්මය නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්තම් ආයසර මරණ වේදන හතක් බුද්ධ විදිනකොට ඒක තමයි ඊගා පාඩම් පන්තියේ. ඉතින් ඒ නිසා ඉවසීමේ ශක්තිය ඉහළ මට්ටමට නගාගත්ත එක නයිකේ තමන්ගේ මිම්මෙන් අනුන් නම් අනින්න එපා. ඒක පෞල් කඩාකප්පල් වෙන මිත්‍රෝ නැති කරන වැඩේ. එයාගේ කේන්ද්‍රි ගානකොට තමනුත් ළඟට ගිහිල්ලා කේන්ද්‍රි ගානට ටිකක්. ඒකට හරීම කැමැති. මඩත් නම් හරි අබ්බා ඔයා කියන අම්මා හොඳම යාළුවා. කවුරු හරි කිව්වොත් ඔක මෙනේ කරන බොරුව කරන්න කියලා ඉතින් තරහයි. ඉතින් ඒ නිසා හැබැයි මේ අන්තිම ලෙල් දෙන වාක්‍ය මෑනියෝ කියනද කනුකම්පා කරලා ආයසර මොකක් ඒක දැන් පටලවිලා තියෙනවා අන්තිම වාක්‍යයට ඉස්සලා වාක්‍යමයි දැන් පින්වත් සාමින් වහන්ස අපි අත් නොදකිනා උපේක්ෂාව නම් යම් සැප විඳීමක් හෝ දුක් විඳීමකට පෙර අප ගත කරන සාමාන්‍ය தත්ත්වයේ උපේක්ෂාව දැයි පහදා දෙන්න. තේරෙනවද? තේරෙනවද? ඒ කියන්න ඕන කාරණා එලි වෙලා නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නේ ආපු එකන කැමති නැහැ. ඒක පොඩ්ඩක් අපෞසරයක් වෙන වාක්‍යයෙන් කියනවනම් මට ලේසි නැත්තම් මට තේරෙන්නේ නැහැ කියන්න හදන දේ. කැමති දාතු සම්දලීප එකන. එහෙම නැත්නම් ඒකේ මට නම් එච්චර වැදගත්කමක් පේන්නේ නැහැ. ওই තියෙන විදිහට කොන්දේ අමාරු ආපම යෝසපම් පපුව කියලා වතුට්ටියක් ගා ගන්න භාවනා කරන්න. අපි යනවා ඊගා ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. පෝජනීය වන්දනීය ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය අතිපෝజ్య ස්වාමින් වහන්ස සක්මන් කර සතිමත් වී පරයන්කේ වෙත පැමිණ කයෙහි සතිය පිහිටවා වර්තමාන මොහොතේ උදරයේ පිම්බීම හැකිලිම දෙස බලා සිටීමේ ස්වභාවිකව දැනුණ එම ක්‍රියාවලියේ එක පිම්බීමක් තුළ හැකිලීම් රාශියක් සිදුවන බවත් පිම්බීම දීර්ඝව සිදුවන අතර හැකිලීම සෙමින් සෙමින් සිදුවන ආකාරය ගිමන් වනතුරු ගෙවන් වනතුරු බලා සිටීමි. පිම්බීම උදරයේ තද බව හා උණුසුම් ගැස්සීම් ස්වභාවයක් දැනුනි. බොහෝ වේලාවකට පසු එම ක්‍රියාවලිය නොදැනෙන තරමටපත් වී බෙල්ල අවට හා ශරීරයේ තද වී සැකිල්ලක් මෙන් දරදඬු වී ශරීරය ඍජුව සැහැල්ලුව තිබුණු බවක් දැනුනි. සතිය හොඳින් තිබුණි. කය එසේ තිබුණද අමනාපයක් හෝ සතුටක් හෝ වේදනාවක් ඇති නොවූ අතර බලා සිටීමේ කය මගේ නොවන බව වටහා ගත්තෙමි. කය මගේ පාලනයක් නැති වේදනාවක් නැති අරමුණක් නැති තැනක නතර වී බලා සිටීමේ මන් මෙතන නැති බවත් කය අනිත්‍ය බව මෙනෙහි කෙරුවෙමි. මේ විදිහට පැය එකහමාරකට සිටින්නට ඇතැයි සිටිමි. ගෞරවනීය ස්වාමින්වහන්ස පිම්බීම හැකීම බල හැකිලිම බලන අවස්ථාවලදී බොහෝ විට මෙම தත්ත්වය ඇතිවේ. ස්වාමින්වහන්ස අනුකම්පාවෙන් මේ පිළිබඳ කරුණාවෙන් උපදේශයක් ලබා දෙන ලෙස බලාපොරොත්තු වෙමි. ඒක ඇත්තටම අර සමාධිය එනකොට එකලස එනකොට ඒකෝදි භාවය එනකොට සිද්ධ වෙන වැඩක්. ඒක නිසා මේ ඒකේ චංකි වගේ සූත්‍රවල සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ කායේන චේව පරම සත්‍යං සච්ච කරෝති කියලා. අපි හරියටම ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා ඔක්කොම ඒක රස වෙලා එනකොට මේ ශද්ධාව එක පැත්තක ප්‍රඥාව එක පැත්තක වීර්යයක පැත්තක සමාධියක පැත්තක සතියක පැත්තක නෙවෙයි ඔක්කොම නිකන් හිතිලා තිබුණ ඇඟිලි ටික මෙහෙම එක තැනට ගොනු වුණා වගේ වෙන කරනවා ඒක රස වෙනවා කියලා ඒක රස වෙනකොට මුළු ඇඟම එකලස් වීමක් සහ ඒකට කියනවා බල රේඛාව ඍජු වෙනවා බල රේඛාව ඍජු වෙච්ච ගමන් බල සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා ඒක මේ භෞතික විද්‍යාව උගන්වන දෙයක් බල රේඛාව ඇදනම් සම්ප්‍රේෂණය සිදු වෙන්නේ නැහැ. ඒක එතකන් හැප්පෙනවා, කැපෙනවා, රත් රත් වෙනවා. බල රේඛා සම්පාද වෙච්ච ගමන් ඍජු වෙච්ච ගමන් බලය සම්ප්‍රේෂණය වෙනවා. ඒ වගේ මුළු ඇඟම ඒක රස වෙනකොට මුළු ඇඟෙම සාක්ෂි වෙනවා. ඒක සමහර දඬු වෙනවා, සමහර සැහැල්ලු වෙනවා, සමහර මේ ආලෝකමත් වෙනවා, සමහරලාට එක එක එක එක දේවල් වෙනවා. ඒ කියන්නේ කය සාක්ෂි වෙනවා. ඇයි ඒක අද වෙනවා හෙට වෙන්නේ නැත්තේ කියන්න යන්න එපා. ඒවා අතර වෙනස්කම් තියෙනවා. ඒ නිසා භාවනා කරන කෙනා දන්නවා කයට හිත ගියාම ඒ කයත් සාක්ෂි ඒක කයට හිත ආපු බවට ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ලකුණ. කයට හිත ගිය බවට උරගා කියන්න පුළුවන් ලකුණ. ඉතින් ඒකට බය වෙන පිරිසකුත් ඉන්නවා. ඒ කියන්නේ කමඨාන සුද්ධ වෙලා නැහැ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ට දෙන්නේ මේ කයට උණ ඇවිල්ලා, ඩෙන්ගු ඇවිල්ලා, සහලවනවා, යකා ගහලා භූතය ආවේද වෙලා නැත්තම් යකා පරල වෙලයි කියන්නේ. ඇත්තටම යකා පරලෙනෝගේ තමයි මත්තරේ මතුරන මතුරන යනකොට පරල වෙනවා. ඒ වගේ හරියට මේ ඉන්ද්‍රිය ධර්ම ටික ඔක්කොම ඒක රස වෙනකොට කයෙන් සාක්ෂි වෙනවා. ඒක හැම පැත්තෙම බලන්න ඕනේ. ඒකට කියන්නේ ආකාර පඤ්ඤාති කියලා. ඒක මේ වාත්ලේ මේක ලියවිලා තියෙනවා. විවිධ ආකාර වෙන්නන්න පටන් ගන්න. මේ ශරීරයට ගැස්සෙන කම්පන, චලන, තරංග උඩට යන පහළට යන සැහැල්ලු වෙන බුරුළු පුදුමාකාර ආකාර රාශියක් තියෙනවා. අන්නේ ආකාර රාශියම දකින්නට තේනවා මේකෙන් කොයි එකට ඊගාට යයිද කියලා මොකාටවත් කියන්න බෑ. ඒ නිසා ඒක වැඩ කරන්නේ වෙනම න්‍යාය පත්‍රයකට. හැබැයි මහා ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒක දිහා බලන්න හිටියයි කියලා. ඒ නිසා මේ ආකාර ඔක්කොටම කියන 18 සංයම නටපන්. ඕ නටන්න පුළුවන් සම්නි නටපන් වේදිකාව තියෙනවා කියලා. දීපම දුන්නට පස්සේ ඊටාම සීමිත ප්‍රමාණය ආකාර දීනෝගේ. බැලු බැලමට පේන අනන්ත අප්‍රමාණ ආකාර දිනවා. ඒ ශරීරය තියෙන ආසාවට. ඒ නිසා මේ ආකාර පඤ්ඤත්තිය පෙන්වන්නේ ඒකට ලෑස්තිලා යන්න. ඒකට ඕක එච්චරම ලොකු සිලිලාරයක් වෙන එකක් නෙවෙයි. පින්වත් ස්වාමින් වහන්සේ මා ඊයේ දිනේ උදේවරුේ පරයන්ක භාවනාවේ ඉන්නා විට ආනපාන සතිය හොඳට වැඩුණා. එකපාරටම කායાનුපස්සනාවට වැටුණා. එය හිස මුදුනේ සිට පාදාන්තය දක්වා එකිනෙක කයේ කොටස් ගලවලා බිමට දැම්මා. කොටස් 10ක් පමණ ඒ මතට හෙළුවා. එය දිය වී පස් බවට පත් වී නොපෙනී යන බවට මට වැටහුණා. එය මා අනිත්‍යයි සිතුවා. කය සිතින් වෙන් වෙන සැටි මම දුටුවා. පින්වත් ස්වාමින් වහන්සේ, ඒ ගැන මට ඊට වැඩි යමක් නොතේරෙයි. ඔබ වහන්සේගෙන් ඒට උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා. ඉතින් මේක නැවත නැවත වෙන්න දෙන්න ඕන. අපිට ඕනේ වෙලා වෙන්නේ නමුත් අනිත් දවසේ යනකොට භාවනා කරගෙන යනකොට මේ එක එකක් වශයෙන් එක එක් වශයෙන් එකියක් වශයෙන් තුන මේ දේ කලාප රාශියක එකතුවක්. එහෙම නැත්නම් විචල්්‍ය සාධක රාශියක එකතුවක්. ඒක ආයෙ වෙන් වෙන්න පුළුවන්. වෙන් වුණාට ආයෙ එකතු වෙනවා. ඒකට කියනවා going to pieces without falling apart කියලා. මේක දැන් මීමැසි පොදිය මෙහෙම තියෙනවා ආයෙ විසිරලා යනවා මීමැසි ආයෙ එකතු වෙනවා. ආයක තුල මීමැසි පොදිය හැදෙනවා. ඊට විසිල්ලා ගියයි කියලා මීමැස්සන්ට හුද්දලි පුද්දලි කහණයක් වෙලා නැහැ. ඒ හැටි. ඒ වගේ මේ ශරීරේ එක එක කැලි ගැලවෙනවා ආයකතු කරන්න පුළුවන් මේක වෙන්නේ මනෝ මනසෙන්. ඒක ලක්ෂ වාරයක් වෙනකොට පේනවා මේක විවිධ ආකාර තියෙන්න පුළුවන්. මේ ඔක්කොම එකතු වුණාට පස්සේ විතරමයි මමයා කියන සංකල්පය එන්නේ. මේ කෑලි වල ගලපු එකම කෑල්ලකවත් හොයලා බැලුවොත් මමෙක් නැහැ. ඒ කියනවා බෙන්ස් කාර්යයක් අරගෙන ඒක කෑලි කෑලි වලට ගලවන්නේ කියලා ගැලෙව්වොත් මේ පුංචි මෑණියන්ට දුන්නත් ගණ්ඩ ආශ කරන එකම කැලලක්වත් නැහැ. හැම තැනම මජන් ගෑවිචි අන්තිම කැත පාර්ට්ස් ඔකේ තියෙන්නේ. ඔක්කොම එකතු වෙච්චහනම් අඹ ගෙඩියක් වගේ ලස්සන බෙන්ස් කාර් එකක් ලක්ෂ 300ට එහා. නෝතර කෑලි කෑලි ගැලෙව්වොත් සෙල්ලම් කරන්න ගන්න තරම්වත් කැලලක් නැහැ ඔකේ. බෙන්ස් කියන්නත් බෑ. එනිසා මේක වෙන් කරලා බැලුවට පස්සේ අර මම යට ඉන්න තැනක් නැතු වෙනවා. මාන්නයට ඉන්න තැනක් නැති වෙනවා. තෘෂ්ණාවට ඉන්න තැනක් නැති වෙනවා. ඉතින් ඒක පිළිබඳව ඔය ඉතිසලා දැනගන්න ඕනේ. හැබැයි නැවත නැවත මෙතෙන්ට යෑම සඳහා කලියුත් කරන්න මේක මේක ඒක පතනවා කියන එක නෙවෙයි. ඒක නැති වුණා කනගාටු වෙනවා කියන එක නෙවෙයි. ලෑස්ති මනසක් තමයි මේකට අවශ්‍ය කරන්නේ. ගෞරවනීය පින්වත් සාමින් වහන්ස මෙවැනි භාවනාවකට පැමිණි ප්‍රථම අවස්ථාවයි. මේ මේ අවස්ථාවේ කවියකින් ප්‍රශ්නය පිළිතුර ඉදිරිපත් කරමි. ආ ඔය දෙන්න හදන්නේ අන්තිම දවසේ වැඩි. කවි කියන්න මන් නම් දන්නේ. කවි කියන්න බැරි මැනිකේ උගුර රිදෙනවා. කියපන්. හදවතක දුක් සුසුම් සෝගිනි නැති කිරීමට බෙහෙතක් ඇන්දැයි මටත් ඒ ගැන කිය යුතුය. බෙහෙතක් නොවර දින එය සොයා ගැනුමට වෙහෙස යුතුය බුදු රජු දෙසෝ දම් අමපැණි බීම කළ යුතුය මේ සෑම භාවනාවක්ම කියනවා කවියක් කියලා කියන්න ඕනේ කියලා ඉවරලා ඒක මේ කොහොමද කවි කියන්නේ ඒක කියන්න පොඩි මෑණියුට කියන්න පුළුවන් ඔය බලන්න පොඩි මෑණියු දුන්නොත් ඔක ඉතලා කියව ගන්න හොඳට කියව ගන්න තියෙන එක ඊට පස්සේ තමයි මයික් එක දෙන්නේ මේ බලන්න මේ ලොකු වුණාට පස්සේ කට යන ගොරෑලි වුණාට පස්සේ කිසිම දෙයක රසයක් දෙන්නේ නැහැ. ඒක තාල වෙන්නේ නැහැ. තාල බලන්න මම පොඩි මෑණියෝ කියනකොට කියලා දෙයි ලස්සන නැහැ. තිබේ බෙහෙතක් නොවරද නොවරදිනය සොයා ගැනුමට වෙහෙස අල්ලන්න අමාරු විලාය. තාලේ එන්නේ නැහැ. ලියුපේ කරන්නට කියන්නේ කෙමුද? ඊට පස්සේ පොඩි මෑණියෝ කියනවා. කවුද කැමතිද කවිකාරයා හෝ කවිකාරී එළියට එන්න? අවුනත් මෑණියට අවුනත්. පස්සේ පස්සේ කවි දෙක කවි පස්සේ දෙක ඒක නම් හරි ගියා වගේ. කියන්න බෑ. පාත දෙක කියන පාත තෝලි දෙක. තුන්වෙනි පදේ හතරවෙනි පදේ කියන්නේ. බෙහෙතක් නොවරදින එය සොයා ගැනුමට වෙහෙස වන බුදුරදුන් දෙසු ධම්මමා පැන් බොතත් ඒ කයි ඊට කළ යුතු යුතු ආයසරක් කියන්නේ. ඒකට හරි නෝක දෙයක් කියනකොට පොලිෂලා එනවා. තිබේ බෙහෙතක් නොවරිද නොආහාර දිනය සොයාය ගැනුමට වෙහෙසවන බුදුරදුන් දෙසුවම ධම්මමා පෑන් බොතත් ඒකයි ඊට කළ යුතු මෑණි උත්සාහයක් ගත්තට එන්නේ මේ මේ කිලියන්න ඕන එක අදහස් කරන දේ ප්‍රශ්නේ එළියට ගන්න අමාරුයි කවුද කීප එක නයි ඉදිරියපත් වුණොත් අපිට මේ ප්‍රශ්න තියන්න පුළුවන් නැත්නම් අපි කියනවා ගද්දියෙන් ලීලා ඉල්ලන්නේ කියලා පද්දියෙන් කරගන්න බෑ කියලා. නෑනේ මේ කවිය කියවන්න පුළුවන්. නෑනේ. ඒක ඒක නම් හොඳට ලියලා තියෙන්නේ. ඒක නිසා ඒක බෑ ඒක කියුවේ නැත්නම් එහෙම අනින ඕල් ටොක්කක් මේකයි ඒකයි බල්ලෑ එකයි. සමාධිනයදා පැමිණිය පොඩි අපට සුබෝධාරාම පන්සලේ පෙහෙවසට ධම්මජීව මහා ස්වාමින් වහන්සේට දැනුණ අපේ පොඩි හිත හරිම හරිම විදිහට ආයසරේ ආයසරේ ආයසරේ ඒක හොඳයි ඒ කවිය. ඒක හොඳට කියවන ඇදලා කියන්න ඕනේ. ළමා දිනයදා පැමිණිය පොඩි අපට සුබෝධාරාම පන්සලේ පෙහෙවසට ධම්මජීව මහ ස්වාමින් වහන්සේට දැනුණ අපේ පොඩි හිත හරිම විදිහට තයික වැඩි හිටියුස් උවසි උවසැවියෝ මහ පිරිස මැද වෙහෙසින් වෙසසින් නුවමනාවෙන් අපගෙන කැඳ බුදු හිමි දෙසුදාම ටික ටික එක හැඳ ගානේ පොවන්නට සැරසුන හැටිනේ හොඳ තව එකක් ගෙදරදී හෝ පාසලේදී පුංචි මම කිසිම දිනක නැත මෙලෙසට හික්මීම ඔන්න බලන්න ඔන්න වෑනිය ගැන කියන්නේ සැබෑවටම සමිඳුනි ඔබ සෙවන මම සිටියෙමි පැයක් පර්යංකයේ ඉඳගෙනම ඇත්තමද මෑණියෝ හිටියයි පැයක් ඉඳලා තියෙනවද ඈ එහෙනම් මෑණියන්ගේ කවියක් වගේ හොඳයි නේද කවි ටික හොඳයි නේද අන්තිම දවසේ ඔය ටික ඔක්කොම කියවන්න ඕනේ. මේක රිට්ටිටි කිව්වට දවසේ මට හැබැයි වැඩි වෙලා නැහැ. මේ පැයකින් විතර වැඩි වෙලා කරන්න ඕනේ මට ගමනක් තියෙනවා. මෑණියෝ ඔය ටික අරගෙන ගිහිල්ලා කියවලා නිකම් අපේ හිත නිකම් කයිමඩුවට කියන්නේ මේ එක්කනේ කමියෙන් ප්‍රශ්න අහන්න කියලා. ඒක පොත තියාගන්නවද? පොත තියාන පොත තියාගෙන කියවට කමන්නේ. හැබැයි කල්ලාතු කියලා හොඳට ලය අල්ලගෙන තුන් දෙනාම එකතු වෙලා කවි කියනවා. හරි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට මේ කවිය ලියපෙකන මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා මම කැමති ඉදිරිපත් සාකච්ඡාවට ගන්න නැත්නම් අපි කියමු මේක ගද්දිය ලියලා ඉදිරිපත් කරන්න කියලා පැහැදිලි වෙන්නේ මේ අදහස. ගෞරවනීය සාමින් වහන්ස මෙවැනි භාවනා වැඩසටහනකට පැමිණි ප්‍රථම අවස්ථාවයි. අද දින සක්මන් මළුවේදී සක්මන් කරන විට පාදවලට වැලිවල ගොරෝසු ගතිය සහ සිනිඳු ගතිය සීතල සහ උණුසුම දැනුණා. සිමෙන්තියේ ඇවිදින විට පාදවලට එතරම් විවිධත්වයක් දැනුනේ නැහැ. ටික වේලාවකින් වම් වම් වම් පෙරලෙනවා සිරවීමක් දැනුණා. පසුව සක්මන නතර කොට පරයන්කයට ගියා. එවිට පෙනහැල්ලේ සිරවුණ ගතිය මග හැරී ගියා. ගත සැහැල්ලු වුණා. ඔබ වහන්සේ අපගේ සසර ගමන කෙටි කර ගැනීම සඳහා අපහාට සලසා ඇති මෙම අවස්ථාව ඊතා උතුම් කොට සලකනවා. ඔබ වහන්සේට මේ ආත්මයේදීම නිර්වාණය අත් වේවා. ඔය ඊටට ආයසරයක් පපුව එකක්ම එනකම් භාවනා කරන්න. අපි යනවා ඊගා ප්‍රශ්නේ. පින්වත් ලොකු ස්වාමින් වහන්ස මම 25 වෙනි දින පරියංක භාවනාවේ යෙදී සිටින අවස්ථාවේ මුල් විනාඩි කිහිපය තුලදී ශරීරයේ විවිධ අපහසුතා ඇති වුණු අතර ඊටමත් වීරියෙන් එම වේදනාවන්ට සිත යොමු කර වේදනාවම අරමුණු කොට එම වේදනාවන් පහ ගිය අතර ආනාපානසති භාවනාවේදී මගේ සිත සහ කය වෙන් වශයෙන් තිබෙන බවක් මට දැනෙන්නට විය. මාගේ හිසට උඩින් හුඟක් උසින් ඇසක ආකාරයෙන් සිත පිහිටි බවක් දැනුණු අතර ඊට පසු එම ඇස වගේ පිහිටි මගේ සිත ඔළුවට මඳක් උසින් දිස්වන අයුරු බලා සිටීමි. සිතට අරමුණු වශයෙන් ආනාපානය සිදුවන අයුරු බොහෝ සෙයින් දැනුණු අතර ශරීරයේ ඇතැම් ස්ථානවල වේදනාවක් දැනෙන්නට විය. විනාඩි 45ක පමණ වේලාවක් මේ අයුරින් සිටි අතර මෙම தત્ත්වය කුමන தત્ත්වයක්ද යන්න මාහට අනුකම්පාවෙන් පහදා දෙන්න. ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පින්බර ජීවිතය ආවිෂයෙන් වරණයෙන් බලයෙන් සැපයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. තෙරුවන් සරණයි. මේ වගේ එනකොට ඒ වෙච්ච සිද්ධිය Tamanට අදිෂ්ඨාන ශක්තිය වැඩි කරනවා නම් චිත්ත ශක්තිය වැඩි කරනවා නම් ඒක නැවත නැවත කිරීමෙන් තමයි ඒකේ පිරිසුදුකම ගන්න තියෙන්නේ. ඒකේ අගමුල මැද සම්බන්ධයේ පෙරපසු සම්බන්ධය ගන්න තියෙන්නේ. මේ ඇහුවට දෝෂයක් නැහැ. නමුත් උත්තරයක් වශයෙන් දෙන්න තියෙන්නේ මන්දෝත්සාහි වෙන්න එපා, පශ්චාත්තාප වෙන්න එපා, අදිෂ්ඨාන ශක්තිය යුක්තව මේක නැවත නැවත කිරීමට බුදුරජාණන් සඳහන් කරන්නේ අනුපස්සන. අනු අනු අනුපස්සන කියලා කියනවා. අනු අනු අනු අනෝ බලන්න. ආ ඒ විදිහටම බලන්න. එතකොට මේ වෙච්ච දේ පිළිබඳව නැවත නැවත කර බැලීම ඒක තමයි සාමාන්‍ය විද්‍යානුකූල ක්‍රමය කියන්නේ. මේ පරිශ්‍රණයම නැවත නැවත කරනකොට ඒ ප්‍රතිඵලයම දෙන්න ඕන. කවුරු කෙරුවත් දෙන්න ඕන. කොතන කෙරුවත් දෙන්න ඕන. ඒ තමයි විදුහුරු කියන්නේ. ඒක නිසා බුද්ධ ධර්මයේ අපිට තියෙනවා එහෙම වෙච්ච දේ කිසි කෙනෙකු උදව්වක් උපකාරයක් නැතුව නැවත නැවත කිරීමෙන් තහවුරු කරගන්න ක්‍රමය. ඒක තමයි දෙන්න තියෙන උත්තරේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පළමුව පාද නමස්කාර කරමි පරියංක භාවනාව ආනපාන සති භාවනාවේදී පළමුව හිඳගෙන සිටින ඉරියව්ව දෙස බලද්දීම තිරස් අතට පැද්දෙමින් තිබෙන වේගය දැක්කා. ටික වේලාවකින් ඒසියුම් මී ආස්වාස ප්‍රස්වාසය ඉස්මතු වී ආවා. නැවත පැද්දෙමින් තිබෙන වේගයත් පෙනුණා. මාරුවෙන් මාරුවට පැය භාගයක් පමණ මේ ආකාරයට පෙනුණා. ඉන්පසු බොහෝම හිමිහිට හිස ඉදිරියට පහත් වුණා. නැවත හෙමින් සීරුවේම හිස එස වුණා. ටික වේලාවකින් හිස ගැස්සි ගැස්සි හෙමිහිට ඉදිරියට පහත් වුණා. නැවත ගැස්සි ගැස්සීම හෙමිහිට හිසෙස වුණා. තවත් ටික වේලාවකින් පෙර පරදීම හිමින් සීරුවේම හිස ඉදිරියට පහත් වුණා. එය එස වුණා. පැය අවසන් වී ඔබ වහන්සේ දැල්දොර විවෘත කරන ශබ්දයට දැස් විවර කරා. සිතවිලි දෙක තුනක් ආවා. ඒවා මතක නැහැ. <clears throat> දිගටම හොඳින් සතිය පැවතුණා. පෙර දින දෙක තුනේම සෑම පරයන්කයකදීම සිත විවේකී වී ඒ දෙස සතියෙන් බලා සිටියත් ඊයේ සමූහ පරයන්කේදී ඒ බව වෙනස් වී පෙනුනි. ලෝක ධර්මත්වයට අනුව වෙනස් වීම බව මට වැටහුණා. සිත විවේකයෙන් සිටි දිනවලත් ඊයේ අදත් පරයන්කවලදීත් උපේක්ෂාවෙන් සිදුවන සියල්ල සතියෙන් බලා සිටියා. සක්මන් භාවනාව අද උදේ සක්මන් මළුවේදී සිටගෙන සිටිනා ඉරියව්ව දෙස බලා සිටියා. ඇවිදින බව දැනගෙන ඇවිද්දා. පොඩි වේලාවකින් පාදවල දන හිස් දෙකම පණ නැති බවක් දැනුණා. තව ටික වේලාවකින් එම වේදනාව ටිකක් අඩු වී නිදිමත ස්වභාවයක් දැනුණා. එදෙස බලාගෙන සක්මන් කරද්දී සතේ කෑගසන ශබ්දයකට සිත ගියා. සතාගේ හැඩරුවක් සිතේ ඇඳුණා. නැවත සක්මනට සිත ආවා. නිදිමත ගතිය තවත් වැඩි වුණා. <clears throat> එදෙස බලා සක්මනේ යෙදෙද්දී කය වමට දකුණට පැද්දෙන බව දැනුණා. ඇස් දෙකටත් ක්ලාන්ත ගතියමින් දැනුණා. වේගය බොහෝම අඩු වී අපහසුවෙන් ඉදිරියට සක්මන් කළා. සතියට නම් කිසිම අපහසුතාවයක් උනේ නැහැ. හොඳින් සතිය පැවැත්තුවා. තවත් ටික වේලාවකින් දෙපසට මෙන් ඉදිරියටත් තල්ලුවන ස්වභාවයක් දැනුණා. ක්ලාන්ත ස්වභාවය අඩු වෙලා බව දැනුණා. නැවත දණහිස් දෙකට පණ නැති බව දැනුණා. ගෞරවනීය ස්වාමින්වහන්ස මෙදින මෙදින නම් මේ වගේ අමාරු වන විට ආරාම සමා වෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්ස ආරාමේදී නම් මේ වගේ අමාරු වන විට කුටියට යන බව සිතට දැනුණා. සක්මන් මළුවේදීත් වාඩි වෙන්නට සිත් උනත් වාඩි වෙන්නේ නැතුව දිගටම සක්මන කළා. තවත් ටික වේලාවකින් ක්ලාන්ත බව වැඩි වුණා. ක්ලාන්තයත් ධනහිස්සල පණ නැති ස්වභාවයත් දෙපසට ඉදිරියට තල්ලු වෙද්දී තවදුරටත් බොහෝම සෙමින් සීරුවේ දිගට සක්මන් කළා. පැය අවසන් වූ හේයින් සක්මන නතර කළා. ගෞරවනීය ස්වාමින්වහන්ස දිගටම හොඳින් සතිය පැවැත්තුවා. මේ සියල්ල සතිය පැවැත්වීමට පහසුවක් බව දැනුණා. එසේම අනිත්‍ය ලක්ෂණයත් වේදනානුපස්සනාවත් මතක් වුණා. බාහිර අවස්ථාවලදී බොහෝ දුරට සතිය පවතිනවා. දානශාලාවේදී කකුල් දෙකම පණ නැති බවක් දැනුණා. විටක අත් දෙක පණ නැති බවක්ද දැනෙනවා. විටක මුහුණේ නලලේ නලියන ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද දැනෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස අවශ්‍ය උපදේශයක් ලබා දෙන මෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ මේ භවයේම සසර දුකින් මිදේවා. කියන ඇත්තටම අපි නස්සතර බලන්න යන වෙලාව, දොස්තර මාත්‍ය බලන්න යන වෙලාව, ඒ ඔක්කොම වෙලාවල් හුත්තටම සතිය පිහිටපු වෙලාව. ඉතින් අපි ගිහිල්ලා කාට හරි ඒක කුණු පන්දලේ කියලා, කංකරච්චලේ කියලා බෙහෙත් අරගෙන එනවා. ඒ වෙනුවට මේ සතිය පිහිටියා නම් ඒකේ මුකුත් නැහැ පුදුම ලස්සනට පෙන්නලා දෙනවා. මේ ඇවිදිනවා ඇවිද ගන්න බෑ. ක්ලාන්ත වෙලා. කකුල් ඔක්කොම නිකන් වැටෙන්න හදනවා. ඒත් ලෙඩෙක් වගේ ඇවිදිනකොට පේනවා කොච්චරක් දැන් මාත් එක්කද මම ඉන්නේ කියලා. මොනව හරි පිළිහිටපතන්න ගියා නම් බුදුහාමරන්ට නික අගෞරවයක් වෙනවා. ධර්මයට අගෞරවයක් වෙනවා, සංඝයට අගෞරවයක් වෙනවා, සීලයට අගෞරවයක් වෙනවා. මේක බලාගෙන ඉන්න මෙන්න ඇති. ඊට පස්සේ ඕක දිහා බලාගෙනකොට ලැබෙන ලාභය තමයි අර අපහසුකම හිමීට අන්තිමට කිසිම බේතක් නැතුව දුරු වුණාට පස්සේ තේනවා අනේ වෙනද නම් එහෙම මේ වෙලාවට 119 කෝල් කරයි ඉමර්ජෙන්සි අන්තයට කෝල් කරයි ළඟ දන්න කෙනෙක් හිටියොත් විනාසයි ඔය කිසිම පරිේශනයක් කරගන්න දෙන්නේ කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ නෑ බෑ කියන જાතිය. අනී මේ කැලිකට ආවම නොදන්න නොදන්න දන්න කියන කවුරක්වත් නැත්තම් ඇති මනාපෙට තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියලා භාවනා කරතයි. මේ ටික කරන්න බෑ මේක ජනයා කෙරේ කුලයා කෙරේ බැඳිලා අපි මේ ගත කරන ජීවිතේ මොකද උන්ගේ වැඩවලට අපි ඇඟිලි හවන නිසා උන් ඇවිල්ලා වාරාවට අපිට ඇඟිලි ගන්න. උණ්ඩලාට තමයි නෑ කියන්නේ. දන්න කියන නැති ඒ නිසා කරගන්න හරියක් කරගන්න මෙහිදී අපි සල්ලි ගන්න නෑ. ඕන තරම් කලන්ත හැදිලා වැටෙන අපි ගණන් ගන්නවත් නෑ ග්ලූකෝස් ගෙනාවුවත් නෑ. යන්නෙත් නෑ අපි කඩවල වල. ඒ නිසා මේක තමයි ආර්ය පරිශ්‍රණය. සරුවචනාංශයේ කරපු ටික කියවන්න ඕන නම් චූල සීනාද සූත්‍රය කියවන්න බල අහන්න බෑ ඒක කියවනකොට. පොතක ලියන්න බෑ. මේ ටික කරලා කිව්වා උඹලට මෙච්චර මහන්සි වෙන්න ඕනේ නෑ දරුවනේ. මම මධ්‍යම ප්‍රතිපදාව කියලා තියෙනවා. හැබැයි මම වසංගන්නේ මෙන්න මම කරපු ටික. ඒ තියේදී අපි මේ ඒ ඒ ඒ ඔක්කොම සාරසංඛ්‍ය කල්පලසක පෙරුම් පෙරුම් මහෝත්ත්මයන් වහන්සේ. ඉතින් අපි මැස්සෙක් ආවම මැස්සගේ අම්මට බයින. මැස්සට විතර නෙවෙයි ගේ අම්මට කියලා ඒකටත් බයින. ඌ බනින්න බයින්න නැවතේනවා. ගහන්න ගහන්න නැවතේනවා. ඕකම හලා හිටපුවාම මොකෝ මැරෙන්නේ මැරෙ මොකුත් වෙන්නේ නැහැ. මට පුංචි කාලේ මට මතකව දේවල්කොණ විහාරෙට ගියාට පස්සේ ලොකු බිතු පිළිමයක් ඇදුවා. තාම මට ඒ සුවඳ මතකයි දොරණ තෙල් ගාලා බරපැන් අරවලා ඒ දවස්වල පිඟන් අඩවලා යනවා කියන්නේ රාජමාලිගාවල විතරයි. අපේ පන්සලේ තියෙන ඉතින් ඕකේ ළඟලා ඉන්න හරි ආසයි. අම්මත් එක්ක ගියාට පස්සේ දවසක මම දැක්ක බුදු පිළිමේ මඳුරෙක් වහලා ඉනවා. මං උස නැහැ. මං වටත් අත ගොඩ වරන මඳුර ඇලවල අම්මට කිව්වා මේ ඊට පස්සේ මට අම්මා කියනවා මේ එලවන්න ඕනේ නැහැ. බුදුරජාණන්සේ පණ තිබුණත් බුදුරජාණන්සේ එලවන්නේ නැහැ කියලා මට ඉතින් එක්ක අම්මට පිස්සු. නැත්තම් මේ මැටි බුදු පිළිමෙට පිස්සු. ඉතින් ඇඟේ වතුරක් වහා ඉලවන්න ඊට පස්සේ ලොකු අම්මා දන්න තරමින් මට කියනවා නෑ මේ බුදුහාමුදුරන්ගේ හැටි එහෙම තමයි. පණ තිබුණත් ඇඟේ මැස්සෙක් වැහුවට මැදුරක ඉලවන්න යන්නේ නෑ කියලා ඉතින් මට හිතාගත්තා මං හිතුවා අම්මට අම්මා මොඩයි අපේ ඒක නිසා ඒකට දාලා හිටිය අන්තර බලනකොට ඒව ගණන් කරන්න නෙවෙයි මේ සිවුරු පොරවන්නේ. ඒව ගණන් ගන්න නෙවෙයි මේ සුදුරෙදි අඳින්. ඒව ගණන් ගන්න නැතුව මේ ගියාම ඔකේ කෙලවර දැක්කට පස්සේ ඥානපෝණික ස්වාමීන් කියනවා මැස්සෙක් වහපම එලවන්න එලවන්න වහනවා. කර්මනින්ද අරින් ඉවරයි. හැබැයි ඒක ෂුවර් ඒ භාවනා සිද්ධ වෙන මරණයට පස්සේ. ආයි මැස්ස එලවන්න යන්නේ නැහැ. මේ මිනිහක මම දැක්ක මේ රට දෙපැත්තේ මැස්සෝ දෙනෙක් වහලා ඉනවා වට හිතනවා පණ తీවන නම් ටක් ගාලා ගහලානේ ඕන දෙයක් කරන්නේ අර මිනිහ මොකුත් නැහැ හොදි කලනවා මැස්සෝ දෙන්නේ කට දෙපැත්තේ වහලා මට පිහඬ හිතනවා ගිහිල්ලා අන්න එතෙන්දි කරවන ඉන්න පුළුවන් නම් අන්න දැනගන්න පුළුවන් අමාරුයි මම මේ කිව්වට ලේසි නෑ කරන්න නමුත් භාවනා දේවා සිද්ධ වෙනවා ඒ නිසා ඒ හරහා යන්න ආය වෙන ලෝකයකට ගිහිල්ලා කරන්න ඕනේ පරිශ්‍රණය කරනවා නම් මම හරිම සතුටුයි. ඒ ඔක්කොම අපහසුතා පරියන්කේදී විඳින කෙනාට ආය දුක්ඛ සත්‍ය පිළිබඳ කවුරුත් කියලා දෙන්න ඕන කමන්නේ. ඕක විඳින්න නැතුව නිවන් දකින්න හදනවනම් ඒ නැයිතින් තෙතමනේ නැතුව වතුර ඉල්ලෝ වගේ කියලා හිතන්න. තෙත නැති වතුරක් හොයන්න මෙන්න වතුර ගැන තෙත තමයි. ආනෝක වැඩියෙන් විඳිනවා නම් අපි ඔක්කොම ඉදිරියට යනවා කියලා සතුට වෙන්න පුළුවන්. එකෙක් ගියොත් ඇති අපි අතරින් එකෙක් ගියොත් ඔක්කොම ඉදිරියට යනවා. හැබැයි යන්නේක අන්ධහර පාගෙන යන්න ඕන. මසංගන්න බෑ මට මේ තරම් වේදනාවක් ආ නෑ මම ඒක කාගෙන ගියා. අපටත් එසේම වේවා කියලා කිව්වා. මං ඒ තරම් කොන්දේ මාරවත් වුණා, ඒ තරම් කල්යන්ත වුණා, ඒ තරම් මත් වුණා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට එසේම වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගරුතර ලොකු ස්වාමීන් වහන්සේ භාවනා වැඩසටහනේ දින පහක් ඉක්ුත් වී දින 5කින් එම දින දින තුල ලැබුණු අත්දැකීම් දින 4ක් ලිඛිතව දැනුම් දුන් පසු ඒ සඳහා අවවාද අනුශාසනා ලදිමි. ඒ අනුව වාසය කළෙමි. 27 වෙනි දින උදෑසන පරයන්ක භාවනාවට හිඳගත්ෙමි. සිත තැම්පත් වීමට විනාඩි 10ක් 12ක් පමණ ගත වුණා විය හැක. මේ මොහොත දුක දුරු ගැනීම හැර වෙනත් අරමුණක් තිබුණේ නැත. හිඳ ගැනීමට පෙර සක්මන් භාවනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පැය කාලක් පමණ යෙදී පරයන්ක භාවනාවට හිඳගත්තේ ආනපාන සතියේදී හුස්ම ඉහළ පහළ ගමන් කරන දෙස සිත යොදවමින් සිටිනා විට ටිකෙන් ටික හුස්ම නැති වී නොදෙනී ගියා. ක්‍රමයෙන් උදරය සෙමින් උදරෙහි කුහරයක් පළල්ව තිබුණා. එවිට බුදුරජාණන් වහන්සේ දුක් දුෂ්කරක්‍රියා කළ රූපය සම්පූර්ණයෙන් පෙනුණා. දුෂ්කරක්‍රියා දුෂ්කරක්‍රියා රූපේ සම්පූර්ණයෙන් පෙනුණා. සෙනෙකින් අතුරු දහන් වුණා. එතනින් නිමා වෙනවා සමගම දුටු කළු කුහරය කළු වර්ණයක් පෙනුණා. පෙර දුටුවාට වඩා ලොකුවට දැක්කා. තිලක්ෂණය පමණයි සිහිපත් වුණේ. එය නැවත මෙනෙහි කළා. කෙල ගිලෙනවා. නමුත් දියර ගතියක් නැත වියලිලා තද කඳ සැහැල්ලුයි හුස්ම රැල්ල දැනුනේම නැත බැලුවේත් නැත මේ ඉරියව්වේ සිත නිසලව තිබෙන මොහොතේ කටෙහි ප්‍රථමයෙන් වම් පැත්තත් වම් පැත්තෙන් වායු රැල්ලක් සුදු පාටට හුරුව සාමාන්‍යයෙන් පෙනුමක් ඇතිව ටිකෙන් ටික නූල වගේ නැති වී යන්නා සමගම දකුණු පැත්තේද එලෙසම සිදු වුණා. ඒද ඇති වූ සෑම දේ සුළු මොහොතකදී අහිමි වී යන හැටි සිහිපත් කළා. බෙල්ලත් උඩ කොටසත් යම් වේගයකින් සෙමින් සෙමින් එසුණා. නොඑක් ෂණයක් නතර වුණා. යලිත් උඩට ඉස්සුණා. මේ ආකාරයෙන් අවස්ථා හතරක් එක දිගටම සිදු වී උඩින්ම දිස්සූයේ ආකාශයේ දෙසට ආකාශයේ දෙසට තුන් හුලස් ආකාරයෙන් වලාකුලක් වගේ සෙමින් සෙමින් අග කොටස නොපෙනී යාමයි. එසේ නැති වී යන විට හතර අවස්ථාවකදීම පහළට ඇදුනේද කොටසක් නැති වෙන විට ඊළඟ පහළට බසින විට සුළු විරාමයක් තබා මේ ආකාරයෙන් මෙම අවස්ථා අවසන් වන විට හිස්ස සෙමින් තරමක් පහත් වීමක් ඇති වුණා. මේ ආකාරයට අවස්ථා ගණන මතක නැහැ. කිහිප මොහොතක්ම තිබුණා. ඇතිවීම සහ නැතිවීම මෙනෙහි කළා. අවස්ථා දෙකකදී පමණ ගැඹුරු හුස්ම හෙළුවා. කොයි මොහොතද කියා මතකයක් නැත. උගුරත් කටත් වියලිලා වගේ අනිත්‍යයි මෙනෙහි කළේ. එක් අවස්ථාවක බඩ බැලුමක් වගේ පිම්බිලා එක ෂණයකින් නැති වුණා. ඇති වෙන සෑම දේ දුකක් බව පසක් කළා. නැති වුවත් දුක නැත. ඇතිවීමේ සැප නැත. ලෝක ස්වභාවයේ මෙලෙස බව බලවත් ලෙස වැටහුණා. මේ සඳහා ඔබ වහන්සේ විසින් දේශිත ධර්ම කොටාස මහෝපකාරී වූ බව මම ඊටමත් ගෞරවයෙන් සිහිපත් කරමි. දුක ඇත, සැප ඇත, දුක නැත, සැප නැත. දුක ඇත්තේද නොවේ, සැප ඇත්තේද නොව. දුක නැත්තේද නොවේ, සැප ඇත්තේද නොවේ. මේ ලෝක ස්වභාව ධර්මයට මුහුණ දෙමින් ජීවිත ආලෝක කර ගැනීමට හැකි වේවා. ඇති නැති ලොවක් තුල හිස් බව බලන ඔබ තුල නොපෙළුණු මව් කුස තුල තිලකුණයි හොඳ බොහෝ සෑම කල සුවඳ ඇති සඳොන් කැට වනයක් තුලම තැන සැම ඇත කුගේම දල නැත ගජ මුතුද නැත දිලිසෙන සෑම ගලකම මිනිමුතු අහෝ නැත නිස්සරණය වනේ මේ සෑම දේම ඇත පළඳා ගන්න උත්තම මේ මල් මාලේ උත්සාහවන්ත ජීවත් වන දහම ඇති තුල ලොකු හිමි දෙසන උත්තම ගරු දහම් බලේ වටහාගත් අයකු නොවේටේ මහර දෙලේ භාවනා පරයන්කෙන් මිදීමට පැය දෙකක පමණ කාලයක් ගත වීමෙන් අද දවසේ උදෑසන වත්පිළිවෙත් ඉටු කර ගැනීමට අපහසු බව දනිමි. මේ පුණ්‍ය කටයුතු සඳහා කාලය ඉක්ම යෑමෙන් යම් ප්‍රමාදයක් වූවා නම් ගරුතර මෙහෙණින් වහන්සේගෙන් පාද නමස්කාරව අවසර ලැබේවා. ලොකු ස්වාමින් වහන්සේ අන්ධ වූ දෙහස් ධර්මය නැමැති ඖෂධයෙන් සෝදා ගැන්මට බෙහෙත් වට්ටෝරුව සකස් කර දීම පිළිබඳ පාද නමස්කාර කර ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. විස්තර වැඩි ඒක අර සාහිත්‍ය පැත්තට ගියාම තමයි ඔය විස්තර එන්නේ. නමුත් මේ භාවනාදී මතුවෙන ඕනම දෙයකට අපි ඒකට දෙන නංගුවනම් අපි ඒක අඳුරගන්න සංඥාවල් අපි හැදිච්ච හැටියට තමයි. බඩබොක්ක ඇතුල්ලා තියෙන දකින්නට අපිට බුදුහාමුදුරන්ගේ දුෂ්කර ක්‍රියා රූපේ පේනවා. තම්බි කෙනෙක් ඕක දැක්කනම් ඔහොම හිතන්නේ නැහැ. තම්බි කෙනෙක් දැක්කම වෙන මොනවා හරි හිතනවා. ඒ කියන්නේ අපි හැදිච්ච හැටියට මේක අනිච්චන් දුක්ඛං අනත්තං කියනවා. තම්බි නම් අල්ලාහ් කියයි. ඉතින් අපිට පෙන්වන්නේ මොනවා වුණත් ඒකට දාන නම අපිට තියෙන පිස්සු හැටියට තමයි කරන්නේ. ඉතින් මේකට බුද්ධාම කියලා කියනවා. ඒකල බුද්ධාම කරොත් තම්බිලත් එක තරහයි. දෙන්නම දකින්නේ එකම දේ. දෙන්න නන් දෙකක් දාගන්න. ඒ තමන් හැදිච්ච හැටියට. ඊට පස්සේ ඒක තුල අර්ථ හොයන්න හදනවා. ඒ නිසා භාවනාදී ඔක්කොම જાති පෙන්නනවා. පෙන්නන එක නා සිංහල බෞද්ධයා ඒකට සුදුසු නම් වට ටිකක් දාගන්න. තම්බි මිනිස්සේ දැක්කොත් තව එකක් කියන. මුස්ලිම් මිනිස්සේ දැක්කොත් තව එකක්. ඉතින් දෙන්න තුන් දෙනා ගහගන්න. එකම දෙයට දෙන නම් වණන් වෙනස්. ඉතින් ඒක නිසා ඒක දකින්න ඕන කියලා වරක් නැතුව එතකොට තවදුරටත් අපි නම් වණන් දීමෙන් හෝ ඒ නංගණන් අනු හඳුනා ගැනීමෙන් ඇතිවෙන මේ sannivedana ප්‍රශ්නේ ඇත්තටම සංසාර කියන්නේ sannivedana ප්‍රශ්නයක්. මේ තියෙන එකක්වත් අඳුනා ගන්න නැතුව ගහපා දෙන්න හදන ප්‍රශ්න තමයි පුතජනය කරන්නේ. ඒ වෙනුවට කරම නිකන් ඉන්න ඕන කෙනෙක් ඕන එකක් අල්ලගත්තාමයි තමන් ගහපා දෙන්න යන්නෙත් නැහැ. මේ මං ඔප්පු කරන්න හදන දේ තා පොඩ්ඩකින් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා කාටවත් ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕනකමක් නැහැ. ඒ වෙනස් වීම දිහා බලන් ඉන්නවනම් හරි. ඉතින් ඒ නිසා ඒ ලියලා තියෙන බොහොම උනන්දුවකින්. නමුත් මේ කමඨාන් සුද්ධ කරන විලාවට එච්චර විස්තර අවශ්‍ය නැහැ. ඒක ඒක సౌందර්ය පැත්තට සාහිත්‍ය පැත්තට ගිහිල්ලා තියෙන්නේ. ඒ අරමුණ මොකද්ද මෙනෙහි කිරීම මොකද්ද වැටහුනේ මොකද්ද කියන ඍජු සරල ප්‍රමාණයට අඩු කරනවා නම් ඒක ඉදිරියේදී භාවනා කමටහල් දෙනකොට මතක තියාගන්න භාවනා පිළිබඳව මයි කිසි විවේචනයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස විශේෂයෙන් භාවනාවේ යෙදෙන සමහර කාන්තාවන් වරහන් ඇතුලේ ගිහි පැවිදි තුල ප්‍රායෝගික ජීවිතයේදී කරුණාව මෛත්‍රිය ඉතා අඩුය. නැතිනම් නැති ගාණය. සමාජය තුල දෙම අදහස් මුල් බැසගෙන ඇත. ඒ නිසා භවනා කරන කාන්තාවන් අව탁සේරු කිරීමත් සමාජයේ දක්නට ලැබේ. ඔවුන් තුල ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, අනුන්ගේ වැරදි සෙවීම කැපී පෙනේ. මේ දුර්වලතාවයට උපදේශයක් දුනු මැනවි. උපදේශය දෙන්න ඕනේ මේ ලියන මෝඩයට නැත්තම් මෝඩිට. Tamange වැඩක් බලාගෙන ඉන්න. ඔය මහානකම කියනක ඔය තරම් ලේසි වැඩක් නෙවෙයි. කාට හරි ගිහිල්ලා ගොඩ ඉඳලා පීනේ නැටි කීත හැකි ඕම නෙවෙයි ගහපන් මෙහෙම ගහපන් මෙහෙම ගහපන් කියලා. නමුත් Taman ඉන්නේ ගොඩ වෙන්න පුළුවන්. ඒ නිසා අනුන්ගේ සීනි කිරන්න එපා. Be mindful and mind your own business. කුකුව හරිය කැමති මන් ලව්වා අරයට තට්ටු කරනවට ගස්සන්න. නරක මිනිහා. මලක කිසි කෙනෙකුට මයිත් එක කේලම් කියන්න දෙන්න බෑ. එනේ කාට කන රත් වෙන්න ගහනවා. උඹට මොකද්ද තියෙන උන අනුන්ගේ සීල ගැන? බුදුහාමුදුරුවෝත් කවදාකවත් කාගා සීල ගැන ඇඟිලි ගහන්න ගියේ නෑ. මොකද මේක තවන්න ඕනේ නැති දෙයක්. මේ සංඝයාගේ වැඩ කතා කරන්නේ මම කියන්නේ ඕගොල්ලන්ගේ පැත්තේ බෝලේ ආවම මේ පැත්තෙන් බෝලේ මෙහෙට වන්න අපේ පැත්ත අපි සෙල්ලම් කරන්නේ. එවන්නකෝ පොලේ එවන්නකෝ බලන්න අපි සෙල්ලම් කරලා එවන්න. මේ අනුන්ගේ සීනි කිරණේ කමයි තියෙන්නේ භාවනා මැද අතාන්ට ඇවිල්ලා පස්වෙනි දවසෙත් කරන්නේ ඕක. ඒ වෙනසට කණ්ණාඩියට මූණක් මූණට කණ්ණාඩියක් අල්ලන්න ඕනේ කරුණා කරලා අනුන්ගේ ඇදේ හොයන එක තමයි තමන්ගේ ඇදේ කියලා මතක තියාගන්න. අනුන්ගේ ඇදේ හොයන එක තමයි තමන්ගේ ඇදේ. නිසා තමන් ඇදේ අරගන්න. ඒකට අනුන්ගේ ඇද ඇරෙයි. ඔය පේන්නේ තමන්ගේ ඇදේමයි. මයිලක තියෙනකට ලොකු පෝස්ටරයක් හදපු එකක්. මං ඕනනම් දෙන්නම් හැබැයි මේ ලිව් එක අත උසන එකක් නැහැනේ. එකී අතනු දෙකුත් නැහැ. එක වුණත් එකී වුණත් අත උස්සන්නේ නැහැ. මොකද මගේ උත්තර සාමාන්‍යයෙන් එහෙම උත්තර. ඉතින් ඒ නිසා අපි යන් මෑණියෝ ඊගා ප්‍රශ්නට ඕක කතා කරන්න ගියා ටිකක් කේන්ති යනවා. අවසාන ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්සේ දෙපා නමස්කාර කර අවසර පතමි. තමා කරන ලද අටමහා කුසල් සහ වෙනත් පින්කම් පින්පොතක ලියා තබා පසු කාලයේ නැවත කියවීමෙන් ලැබෙන ඵලය පිළිබඳව පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණ. ඔය මේක පින්කම් කරන වෙලාවක් නම් ඒක හොඳයි. අපි පින්පව් පැත්තක දාලා කුසල් කරන වෙලාව. ඒක නිසා ළමාකාරය කොච්චර තමන් සෙල්ලම් ගෙවල් හැදුවද අම්මගේ සාරිය කීසරයක් ඇඳලා තියෙනවද තාත්තගේ සපත්තු කීසරයක් දාලා තියෙනවද කියලා ඕන තරම් ලීලා තියන්න බෑ ළමා වැඩ. මේ භාවනා මධ්‍යස්ථාන වල විකාර නැහැ. භාවනා මධ්‍යස්ථාන තියෙන්නේ එතන එතන වර්තමානයේ එළඹ සිටි මොහොත ඔය පින්පොත් ලියන්නයි පින්පොත් අච්චු ගහන්නයි කියවන්නයි තෑයින පිස්සු පිහට්ටෝ ගන්නක් ඕනේ. වර්තමාන මොහොතේ ඉන්න මිනිහට කවදාකවත් ඕක කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා ඕව ගැන කතා කරන්න ගියාම මේ ප්‍රශ්න තෝරලා දාන මෑණියන්ඩයි ගහන්න හිතෙනවා. මේ අවසානයේ ඉදිරිපත් කරන්නේ නැහැ සාරාංශ. ඒත් පැනියෝ බැටුම් ගන්න. ඒ ප්‍රශ්න වැත්තකටම දාන්න කුණු කෝලියකට දාලා ඒකට කියලා දෙන්න මූලික කමටහන් ටික අහන්න කියලා. පළවෙනි දින කමටහන් අන්තිම ප්‍රශ්න දෙක ලියුව එක්කනට මූලික කමටහන් උපදේශ ටික අහන්න දෙන්න. මේ අනුංගී දේවල් මේ අතන තියෙන දේවල් මෙතන තියෙන දේවල් අරේ තියෙන දේවල් අතීතයේ තියෙන දේවල් අනාගතයේ තියෙන දේවල් මේ යන පාරට දානවා ලන්දේ තියෙන කුරු පාරට දාපියෝ දඬු පෙර පෙරහැර එනෝ කියලා කෑ ගහනවා අපේ පැත්තේ ලන්දේ තියෙනකොට පාරට දාපියෝ දනුපෙර පෙරහැර එනෝ කියලා ওই දෙන්නටම වෙලා තියෙන දනුපෙර පෙරහැර කාර්යෝයි. අපි අපේ වැඩ බලන්නේ. ප්‍රශ්න ඉවරයි. ඉතින් අපි විනාඩි 10ක් විතර වැඩිපුර අරන් තියෙනවා මම හිතන්නේ මේ ප්‍රශ්න දෙක නොතිබුණා නම් හොඳයි. තන්නේ කර මේ ප්‍රශ්න කියවන මෑණියන්ගේ දෝෂේ. ඒ වුණත් එහෙම කියන්න හොඳ නැහැ වතුර තියෙන ටිකක් බීලා. අපි තව විනාඩි 50ක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා අපි එතකොට තුනට ගෙඩිය ගැව්වට පස්සේ පරියන්කෙට එනවා කියන මේ ප්‍රකාශයත් එක්කම අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.